ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද කිවුලේ ගෙදර නාරද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ අද ධර්මානුශාසනාව සදහෙවතුනි අංගුත්තර නිකායේ චතුක්ක වර්ගයේ පස්වෙනි කුල සූත්‍රය ඇසුරු කරගෙනයි දේශකයාණන් වහන්සේ අද ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. ධර්ම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේ දේවතා සද්දං මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ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 භික්ඛවේසු මහංතතං පත්තානි නචිරට්ඨිතිකානි භවಂತಿ සම්බානිතානි චතුහිතානේහි ඒතේ සංවා අඤ්‍යතරේන කතමේහි චතුහි නත්තං ගවේ සංති ජින්නම් පටි සංකරොන්ති අපරිමිත පාන භෝජනා හොಂತಿ දුස්සීලං ඉත්තිං වා පුරිසං වා ආදිපච්චේඨ පෙන්ති යානි කානිච බික්ඛවේ කුලානි භෝගේසු මහංකතං පත්තානි නචිරට්ඨිතිකානි භවಂತಿ සබ්බානි තානි චතුහිතානේහි ඒතේන වා අඤ්‍යතරේනාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු එක්තරා සූත්‍ර පාඨයක් මෙම සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේට අදාළ කුල සූත්‍රය නමින් හඳුන්වන්නේ මෙම සූත්‍ර දේශනාව ඉතින් මේ සූත්‍ර දේශනාව බුදු පියාණන් වහන්සේගේ බුදු මුවින් උන්වහන්සේගේ ਸਰවඥතා ඥාණයෙන් ලෝකය පිළිබඳ සත්‍ය පිළිබඳ ඒ වගේම යථාර්ථය පිළිබඳව තේරුම් අරගෙන අවබෝධ කරගෙන අපට දේශනා කරවදාළ ඒ වගේම වටිනා කරුණු රාශියක් ඇතුළත් අපේ ජීවිතයට බොහොම ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාවක්. ඉතින් උන්වහන්සේ මහජනතාව කෙරෙහි කරුණාවෙන් ඒ මහජනතාවගේ ලෝකෝත්තර සුභ සිද්ධිය සඳහා එහෙම නැත්නම් මේ ජීවිතය ඈතර කරගන්න නැත්නම් ජීවිතයට විමුක්තිය සලසා ගන්න මාර්ගයක් උන්වහන්සේ අපට පෙන්වා දුන්නා. එතකොට ඒ මාර්ගයේ ගිහිල්ලා අපට මේ ලබාපු ජීවිතය මෙතනින් කෙලවර කරගන්නත් පුළුවන්. අවසන් කරගන්න පුළුවන්. ඒ මරණය කියන එක නැති කරගන්න පුළුවන්. එහෙම මාර්ගයක් උන්වහන්සේ අපට කියා දුන්නා අපට මේ මාර්ගයේ දොර විවර කරගන්නා විදිහ අපට කියා දුන්නා. එතකොට එම උන්වහන්සේ ඒ දේශනා කොට වදාළ උන්වහන්සේ අනුදැන වදාළ ඒ මාර්ගයේ ගියාම අපට අපේ විමුක්තිය සලසා ගන්න පුළුවන් ඒ වගේම සත්‍ය දකින්න පුළුවන් යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් ඒ වගේම අපි එකට කියනවා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නවා කියලා. එතකොට ඒ සඳහා උන්වහන්සේ පෙන්ලා දුන්නා ඒ වගේම උන්වහන්සේ මේ ලෞකික ජීවිතය කොහොමද සුවපත් කරගන්නේ කියන්නත් අපට පාර කියා දුන්නා. ඉතින් අපි ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්න මහන්සි ගන්නවා වගේම මේ ලෞකික ජීවිතයත් සාර්ථක කරගන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා බුදු පියාණන් වහන්සේ අපට හොඳ පාරක් කියා දීලා තියෙනවා. <coughs> ඒ වගේම හොඳ මාවතක් අපට පෙන්වා දීලා තියෙනවා. උන්වහන්සේගේ දේශනා අතර ගත්තාන් පස්සේ මේ ලෞකික සුභසිද්ධිය සඳහා ඒ වගේම ලෝකෝත්තර සුභසිද්ධිය සඳහා උන්වහන්සේගේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඉතින් හැම කෙනෙකුටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පටිසමුපාදය අවබෝධ කරගෙන නිර්වාණය අවබෝධ කරන්න තරම් පුණ්‍ය සම්පත්තිය, භාග්‍ය සම්පත්තිය නොතිබෙන්න පුළුවන්. නමුත් මේ ලෞකික ජීවිතය කියන එක වාසනාවන්ත කරගන්න විදිහ ඒ වගේම සපවත් කරගන්න විදිහ කාටත් ඒක කළ හැකි දෙයක්. ඉතින් බුදුපරණන් වහන්සේ ඒ සඳහා මේ කුල සූත්‍රයේදී කාරණා ටිකක් පැහැදිලි කරනවා. ඉතින් ඒකෙදී උන්වහන්සේ දේශනා කරනවා යානි කානිච භික්කවේ කුලානි භෝගේසු මහන්තතම් පත්තානි න චිරත්තිතිකානි භාಂತಿ. ඉතින් උන්වහන්සේගෙන් කියන්නේ මේ ධන ධාන්‍යයන්ගෙන් පිරුණු ඒ වගේම ධනවත් පෝසත් හොඳට වස්තු සම්පත්තිය තියෙන කුල නැත්තම් પરම්පරා නැත්තම් ධනවත්තු ඇයි එහෙම බොහෝ කලක් හිටින්නේ නැත්තේ ඒ ධනවතුන් හැටියට බොහෝ කලක් ඉන්නේ නැත්තේ ඇයි? ටික කලකින් ඒගොල්ලෝ පිරිහිලා යන්නේ ඇයි? ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා සබ්බානිතානි චතුහිතානේහි එහෙම පිරිහෙන්නේ ධනවතුන් ධනවතුන් හැටියට බොහෝ කලක් ඉන්නේ නැතුව නොබෝ කලකින් ඒ ධනවත් භාවයෙන් පිරිහා යන්නේ කරුණු හතරක් මුල් කරගෙන කාරණා හතරක් මුල් කරගෙන එතකොට ඒ පිරිහීම සඳහා ඒ කියන්නේ හොඳට මහන්සියෙන් වෙහෙසිලා තමන්ගේ අම්මලා තාත්තලා නැත්තම් කුල પરම්පරාවෙන් අපට උරුම වෙච්ච ධනෙ සැප සම්පත් තියෙන ඒවා ආරක්ෂා කරගන්න බැරි වෙනවා නම් ඒකට හේතු හතරක් තියෙනවා. ඒ හතරම හේතු වෙන්නත් පුළුවන්. ඒ වගේම එකක් හේතු වෙන්නත් පුළුවන්. ඉතින් මේ බුදු මිමෙන් දේශනා කරපු කාරණා උන්වහන්සේ මේ මිනිස්යාගේ සුභ සිද්ධිය සඳහා පෙන්වා දුන්නු බොහොම වටිනා දේශනාවක්. ඊළඟට උන්වහන්සේ ඒ හතර හෝ නැත්නම් එක එකක් හරි බලපවත් ගන්න පුළුවන්. කතමේහි චතුහි. ඒ හතර මොකන්ද කියලා උන්වහන්සේ ඊළඟට ඒ කාරණා පැහැදිලි කරනවා. ඉතින් මේ හතර උන්වහන්සේ කෙටියෙන් දක්වනවා නට්ටං න ගවේසanti. එකක් තමයි නට්ටං න ගවේසanti කියලා කියන්නේ මේ විනාශ වෙන දේවල් නැවත හොයලා සම්පූර්ණ කරන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි මොන හරි නැති වෙනවා නම් ඒ නැති වුණේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. එහෙම බලලා ඒක සම්පූර්ණ කරන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාර්යය. ඊළඟට දෙවෙනි එක තමයි ජින්නම් න පටිසංකරොන්ති. ඒ වගේම මේ දි รา ගිය දේවල් නැත්තම් අපි පාවිච්චි කරනකොට ඒ වගේම කලක් ඒවා භාවිතයට ගන්නකොට ඒවා පරණ වෙනවා. ඒ පරණ වුණාම ඒවා අලුත් වැඩියා කරන්න ඕනේ. එතකොට ඒක තමයි දෙවෙනි කාරණේ. ජින්නම් න පටිසංකරොන්ති. එතකොට පරණ වෙච්ච දේවල් අපි අලුත් වැඩියා කරලා භාවිතයට ගන්න ඕනේ. ඊළාට අනිත් එක තමයි උන්වහන්සේ දේශනා කරන්නේ අපරිමිත පාන භෝජන හොಂತಿ. සීමාවක් නැතිව තින දේවල් කාලා බීලා ඉවර කරනවා. අපරිමිත පාන භෝජනා හොන්ති. අපරිමිත පාන භෝජනා හොන්ති. ඊට පස්සේ අපිට තියෙන දේවල් සීමාවකින් තොරව කාලා බීලා විනාශ කළා දානවා. අනිත් එක තමයි දුස්සීලං ඉත්තිං වා පුරිසං වා ආදිපච්චේ තපෙන්ති. දුසිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධිපති භාවයේ නැත්තම් පරිපාලනයේ ඉහළ තැන්වල තියලා තියෙනවා. එක්කෝ අපි එහෙම අයපත් කරනවා එහෙම නැත්තම් ඒගොල්ලෝ ඒ තැනට එනවා. එතකොට ඒ දුසිල්වත් කියලා කියන්නේ මේක සිල්වත් කියලා කියන්නේ හොඳ චර්යා පුරුදු නොකරපු ඒ වගේම හොඳ චර්යා නැති ගුණවත් නැති අය ඉහළ පුටුවල ඉන්න එකත් වස්සම්පත්ති විනාශයට හේතුවක් වෙනවා. තනතුරු දරාගෙන ඉන්න එකත් ඒ භවභෝග සම්පත් නැති වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා හතර උන්වහන්සේ පැහැදිලි කළා කවුරු හරි කෙනෙක් මේ ඒ තමන්ගේ ලැබිච්ච භවභෝග සම්පත් ඒ වගේම Tamanට ලැබුණු ඒ પરම්පරාවෙන් හරි නැත්නම් මහන්සියෙන් හරි උපයා සපයාගෙන ධනවත් වෙච්ච කෙනෙක් ඒ ධනවත් බව ආරක්ෂා කර නොගැනීමට හේතු වන කාරණා හතරක්. ඇති තමයි බුදු පියාණන් වහන්සේ ওই කාරණා හතර පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම පින්වත්නි, ඕකේ අනිත් පැත්තත් බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒකයි වැදගත්කම තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් කවුරු හරි කෙනෙක් ඒ තමන්ගේ සැප සම්පත නැත්තම් තමන්ට ලැබිච්ච ඒ සම්පත් ආරක්ෂා කරගන්නවා නම් ඒ වගේම චිරත්‍ත්‍තික වෙනවා නම් බොහෝ කල් ඒවා පවත්වාගෙන යනවා නම් ඒගොල්ලත් මේ කියන කාරණා හතරමයි සිද්ධ කරන්නේ. එතකොට පිරිහෙන්න කාරණා හතරක් හේතුණා. ඒ වගේම ඒ නොපිරිහි සිටීමට මේ කියන කාරණා අතර මේක ප්‍රතිවිරුද්ධ කරුණු ඒකට හේතු වෙනවා. ඒ සඳහා උන්වහන්සේ දේශනා කරන්නේ ඒ Tamanට ලැබිච්ච සැප සම්පත් නට්ටං ගවේසanti. එතකොට නට්ටං ගවේසanti කියලා කියන්නේ මේක අනිත් පැත්ත. එතකොට පිරිහෙච්ච කෙනා පිරිහෙන්නේ ඒ කියපු කාරණා අනුගමනය නොකරන නිසා නමුත් අර භවභෝග සැප සම්පත් බොහෝ කාලයක් තියාගන්න කෙනා එහෙම தත්තරපත් වෙන්නේ නට්ටම් ගවේෂන්ති කියලා කියන්නේ නැතිවෙච්ච දේවල් ගැන හොයලා බලලා ඊළඟට ඒවා නැවත යථා තත්ත්වයටපත් කරනවා. අනිත් එක ජින්නම් පටිසංකරොන්ති. ඒ වගේම අර දි รา ගිය දේවල්, ඒ වගේම පාවිච්චි කරලා ටිකක් පරණ වෙච්ච දේවල් නැවත අලුත් වැඩියා කරලා ආපහු ඒවා පරිහරණය කරනවා. ඊළඟට අනිත් එක තමයි පරිමිත පාන භෝජනා හෝති. එයා සීමා සහිතව තමයි කෑම බීම කන්නේ බොන්නේ දූෂණය කරන්නේ නැහැ. විනාශ කරන්නේ නැහැ. නාස්ති කරන්නේ නැහැ. විනාශ කරන්නේ නැහැ. එතකොට පරිමිත පාන පාන භෝජනා හෝති. එයා යම්කිසි සීමාවක් ඇතුළත තමයි සිළු දේවල් කරන්නේ. අනිත් එක තමයි අනිත් අවසාන කාරණය. එතකොට ඒකේ දේශනා කරනවා මේ සීලවන්තං ඉත්තිං වා පුරිසං වා ආදිපච්චේ තපෙන්ති. එතකොට සිල්වන්ත ස්ත්‍රියක් හෝ ඒ වගේම පුරුෂයෙක් හෝ ඒ අධිපති භාවයේ ඉන්නවා. නැත්තම් ඒ අධිපතිත්වයේ ආධිපත්‍යෙහි එයා රඳවලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා ටික තමයි මේ කුල සූත්‍රයේදී අපට බුදුහාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ ඒ ශ්‍රී මුක දේශනාවෙන් පැහැදිලි කරන්න යෙදුනේ කුල සූත්‍රය කියලා කියන්නේ මේ ලෝකේ නැත්තම් මේ රටේ ඒ වගේම මේ සමාජයේ පුජ්‍යලයේගේ මේ ලෝකෝත්තර දියුණුවට ඒ වගේමපත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ වගේම ඒ ලෝකෝත්තර දියුණුව සලසා ගන්න පසුබට වෙන කෙනෙක් නැත්තම් ලෞකික ජීවිතය කොහොමද සාර්ථක කරගන්නේ? එතකොට අපිට ලෝකෝත්තර ජීවිතය හදාගන්න බැරි නම් අපි ලෞකික ජීවිතය හරි සාර්ථක කරගන්න ඕනේ. එතකොට ඒ ලෞකික ජීවිතය සාර්ථක කරගන්න ආකාරය තමයි බුදු පියාණන් වහන්සේ අපට මේ සූත්‍ර දේශනාවෙන් ඉතාමත්ම මැනවින් පැහැදිලි කරලා තියෙන්නේ. එනිසා පින්වත්නි අපි දැන් මේ උන්වහන්සේ දේශනා කරපු කාරණා පිළිබඳව ටිකක් මේ විග්‍රහාත්මකව හිතලා බලන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේවල් මේ කොහොමද මේක සත්‍යද ඒ වගේම මේවා කොහොමද අපට මේ ජීවන ලෝකේ නැත්තම් මේ දෛනික ජීවිතේ අපට මේවා ප්‍රත්‍යක්ෂ වෙලා පේන්නේ කියලා අපි ටිකක් හිතලා බලන්න ඕන. ඉතින් එහෙම හිතලා බලනකොට අපට මේ කරුණල තියෙන මේ වැදගත්කම ඒ වගේම උදාර පැහැදිලි වෙනවා. මේ මේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරන් වහන්සේ අපට පැහැදිලි කරනවා මේ කුලානි මහන්තම් පත්තානි කියලා නැත්තම් කුලානි භෝගේසු මහන්තතම් පත්තානි මහන්තතම් පත්තානි කියලා කියන්නේ මේ කුල භෝග වලින් මහත් බවට පත් වෙනවා කියලා. එතකොට මේ භෝග කියලා කියන්නේ මොනවද? අපි භෝග කියලා කියන්නේ මේ එහෙම කල්පනා කරනකොට අපිට පේනවා මේ සමාජයේ තියෙනවා මේ භෝග කියලා જાතියක්. ඒවා බොහෝ වෙලාවට අපි වගා කරන දේවල්. වගා කරන දේවල් භෝග කියලා කියන්නේ. භෝග අපි දේවතු වල වගා කරනවා. මේ සැප සම්පත් සහිත කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද අපි? සැප සම්පත් සහිත කෙනෙක් බවට පත් වෙන්නේ අපි කියනවා භව භෝග කියලා. එතකොට භවභෝග කියලා අපි පාවිච්චි කරනවා ධන ඒ වගේම ධාන්‍ය කියලා තවත් පැත්තෙන් කතා කරනවා ඊළඟට උපභෝග පරිභෝග කියලා වස්තු තියෙනවා එතකොට මේ භෝගයේසු මහන්තම් පත්තානි කියලා කියන්නේ කෙනෙක් ධනවත් වෙනවා කියලා කියන්නේ එකක් තමයි ධාන්‍යව තියෙන්න ඕන ධාන්‍ය කියලා කියන්නේ කන්න බොන්න තියෙන දේවල් වී තල මුං මෑ කුරක්කම් මේ වගේ තියෙන ධාන්‍ය වර්ග තමයි මේ භෝග කියලා කියන්නේ. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම ඒ විතරක් නෙමෙයි අපට සල්ලි තියෙන්න ඕන. මුදල් තියෙන්න ඕන. රන්, රිදි, මුතු මැණික්, ඒ වගේම ගේ දොර, ඉඩකඩම්, හරක බාන මේ වගේ දේවල් තියෙන්න ඕන. එතකොට මේවෙන් කෙනෙක් ආඩ්‍යයටපත් වුනාම ඒ වගේම මේවෙන් ඊටාම හොඳට කාට හරි තියෙනවා නම් අපි කියන ඒගොල්ලන්ට පොසත් අය කියලා. ඒගොල්ලෝ ධනවත් අය කියලා කියනවා. හොඳට මිල මුදල් තියෙනවා නම් ඒ මිල මුදල් වගේම මිල මුදල් කළ හැකි දේවල් තියෙනවා නම්. ඉතින් අපි ඒවට ඔය රත්තරන්, ඒ වගේම මැණි, ඒ වගේම මුතු, ඒ වගේම තවත් විශේෂ දේවල් තියෙනවා. අද කාලේ හැටියට ගත්තාම තවත් ඒ වගේ ගියදොර ඉඩ කඩන් ඊළඟට යාන වාහන මේ හැම දෙයක්ම අපිට මේ අපිට සල්ලි හම්බ වෙන නැත්තම් මුදල් හම්බ වෙන දෙවලට සඳහන් කරන්න පුළුවන්. එතකොට අපි භෝග කියලා කියන්නේ මේ ආකාරයට පරිහරණය කරන්න තියෙන පරිහරණය කරන්න තියෙන මේ පරිහරණය කරන්න තියෙන දේවල් තමයි භෝග කියලා කියන්නේ. එතකොට ඒ භෝග සම්පත්තිය කියන එක අපට හොදට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ භෝග සම්පත් අපට පරිහරණය කරන්න පුළුවන් කමක් නැහැ. මේ ඉතින් එනිසා භවභෝග කියලා කිව්වහම අපි පරිහරණය කළ යුතු ඒ වගේම අපි භුක්ති විඳ දේවල් තමයි භවභෝග සම්පත් කියලා කියන්නේ. ඉතින් බුදුපෑන් වහන්සේ දේශනා කළා ඒ භෝග සම්පත්තිය කියන එක කෙනෙකුට තියෙනවා නම් ඒක ඊටාත්ම උසස් දෙයක්. ඒ වගේම ඒ සම්පත් කියනවා අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඒ වගේම පරිහරණය කරගන්න ඕනේ කියලා උන්වහන්සේ අපිට දේශනා කළා. එතකොට ඒ භෝග සම්පත් තියෙන නිසා අපි පෝසතුන් බවට පත් වෙනවා. ඒ වගේම අපට සැප සම්පත් තියෙන අය බවට අපි පත් වෙනවා. ඉතින් පින්වත්නි, මේ සැප සම්පත් අපි කොහොමද කලක් පවත්වා ගන්නෙ? චිරට්ඨිතිකානි කියලා කියන්නේ ඒකයි. එතකොට ඒ අපට ලැබිච්ච ඒ වගේ මේ ලැබුණු ඒ භෝග සම්පත්තිය අපි කලක් පවත්වා ගන්නේ කොහොමද? ඉතින් ඒ කලක් පවත්වා ගන්නා විදිහ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේවා කලක් නොපවතින ආකාරයත් උන්වහන්සේ අපට කියා දෙලා තියෙනවා. එතකොට ඒ කලක් පවත්වා ගන්නෙ නැත්තේ නැත්තම් ඒවා පවත්වා ගන්න අපහසු වෙන්නේ එකක් තමයි මේ අපට ලැබිච්ච ওই විදිහේ ලැබුණු සැප සම්පත්. ඒ වගේම භවභෝග කියන ඒවා. නැත්තම් ධන දාන්නේ කියන ඒවා. එක පැත්තකින් කැම බීම අනිත් පැත්තෙන් අපට මේ පහදම් කරන්න අපේ ජීවිතය පවත්වාගෙන යන්න තියෙන සැප සම්පත් අපේ ඇස පිනවන්න තියෙන දේවල් කන පිනවන්න තියෙන දේවල් ශරීරය පිනවන්න තියෙන දේවල් ඒ වගේ මනස සතුටු වෙන දේවල් ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම දැන් දැන් සාමාන්‍යයෙන් දෙයක් ගත්තාම පරිභෝජනය කියලා කියන අනිත් එක තමයි උපභෝග පරිභෝග. උපභෝග පරිභෝග කියලා කිව්වහම සමහර දේවල් එක වස්තුවක් ගත්තාම ඒ වස්තුව ඒකේ උපභෝග කියලා කියන්නේ දැන් ජලය ගත්තොත් එහෙම ජලය අපි බොණ්ඩ ගන්න එක උපභෝග වස්තුවක් වෙනවා. එතකොට ඒ ඒ ජලයේ ජලයේ ඔය කියන ලක්ෂණ දෙකම තියෙනවා. උපභෝග පරිභෝග කියන ලක්ෂණ දෙකම. බොනකොට අපි ඒකට කියනවා මේ උපභෝග වස්තුවක් ජලය. ඊළඟට අපි ජලය නාන්න පාවිච්චි කරනකොට ඒකට කියනවා පරිභෝග වස්තුව කියලා. කකුල් හොදන්න, අතපය හොදන්න ඒ වගේ පාවිච්චි කරනකොට ඒක පරිභෝජනය කිරීම සඳහා මේ ජලය තියෙන්නේ. රත්තරන් වුණත් ඒ වගේ. රත්තරන් අඳින්න පළඳින්න ඒ වගේම රන් රිදී මුතු මැණික් හදලා අපේ ඇඟේ පළඳින්න ගන්නකොට ඒ උපභෝග වෙනවා. සමීපයේ තියෙන ඒවා ඊළඟට ඒවා මිල මුදල් හදලා ඒවා ගන්නකොට අපි ඊළඟට ඒවා පරිභෝජනීය වස්තු බවට පත් වෙනවා. එතකොට මේ කියන දේවල් මේ ගොඩක් තියෙනකොට ඊළඟට ඇති වෙන්න තියෙනකොට ඉතින් මේ මේ ඒ පරපුර උසස් ඒ වගේම પરම්පරාව ශ්‍රේෂ්ඨයි. එතකොට අපි ඒකට කියනවා කුල සම්පත්තියක් නැත්නම් ඒ භෝග සම්පත්තියක් ඒකල සමෘද්ධියට ආඩ්‍යයටපත් වෙච්ච කුලයක් හැටියට සඳහන් කරනවා. එතකොට මේවා මේ தත්ත්වේ ආරක්ෂා නොවෙන්නේ කොහොමද? නැත්නම් මේක දිගට ආරක්ෂා නොවෙන විදිය. නැත්නම් ඒක ආරක්ෂා කරගන්න බැරි වෙන්නේ මොන හේතු නිසාද? එකක් තමයි උන්වහන්සේ පැහැදිලි කරේ අර නට්ටං ගවේසන්ති නට්ට කියලා කියන්නේ විනාශ වෙන විදිහක් තියෙනවා. දැන් මේ අපට ලැබිච්ච මේ සැප සම්පත් මේවා අපට දැන් මේ ලෝකයේත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. අපේ රටේ සමාජයේ මිනිස්සු දිහා අපට හිතන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ තියෙන රටවල් ගැන අපට හිතන්න පුළුවන්. කොහොමද මේ මිනිස්සු විනාශ වෙන්නේ? ඊළඟට මේ gedarak නැති වෙන්නේ කොහොමද? නැත්තම් සැප සම්පත් තියෙන ව්‍යාපාරයක් නැති වෙලා යන්නේ කොහොමද? ඊළඟට හොඳට වැඩි වෙන මිනිස්සු ඉඳලාම නැති වෙලා යන්නේ කොහොමද? කියලා කල්පනා කරලා බලනකොට අපිට මේව හරියට ආධාර කරගන්න පුළුවන්. එකක් තමයි නට්ට කියලා කියන්නේ විනාශ වෙනවා. විනාශ වෙන විදි ගොඩක් තියෙනවා. අපි දෙයක් හම්බ කරගත්තාම ඒ හම්බ කරගත්ත දේවල් අපි පරිභෝජනය කරනවා. අපි එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ. එතකොට ඒ පවත්වාගෙන යෑම සඳහා අර අපි ගත්ත නැත්නම් අපි ළඟ තියෙන ඒ ධන දාහනේ සම්පත් අපි වෙන අපි පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරනකොට අයින් වෙලා ටික ටික ටික ටික ෂේ වෙලා යනවා. ඒ ෂේ වෙලා යනකොට අපි ඒක නැවත සම්පූර්ණ කරන්න ඕන. එතකොට ඒ පරිහරණය කරපු දේවල්, පාවිච්චි කරපු දේවල්, ඒ නැතිවෙච්ච ප්‍රමාණය පුරවන්න ඕන. එහෙම නැත්නම් ඒක ගැන කල්පනාවක් නැතුව හිටියොත් එහෙම නැත්නම් ඒ විනාශ වෙච්ච දේ ගැන අපි හිතුවේ නැත්නම් මේ කොහොමද සිද්ධ වුනේ කියලා කල්පනා කරේ නැත්නම් කරන්න බෑ ඒක. එතකොට දැන් වතුර නැත්නම් ජලය අඩු වෙනවා නම් අපි හොයලා බලන්න ඕන මොකද මේ පහජනේ තියෙන දෝෂය මොකක්ද කියලා. ඊට පස්සේ සමහරවිට අපිට පේනවා මේ ජලයෙන් වතුර මේ මේ සමහරට ගලාගෙන යනවා සිදුරක් තියෙනවා මේ වගේ දේවල්. ඒකට අපි ඒවා වහන්න ඕනේ. වැහුවොත් තමයි අතන ජලය අතන රැඳෙන්නේ. එහෙම නැත්නම් අපි කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ. අර ඒ භාජනයේ මේ ජලය යටට යනවනම්. ඒකට අපි පරිහරණය කරන්න ඕනේ මේ දේවල්. පරිහරණය කරන්න ඕනේ. ඒ වගේම මේ පරිභෝග කරන්න ඕනේ පාවිච්චි කරන්න ඕනේ ඒ පාවිච්චි කරන ගමන් ඊළඟට අපි ඒවා පිළිබඳ තියෙන නැත්නම් ඒ අඩු වෙන දේවල් සම්පූර්ණ කරන්න ඕනේ. විනාශ වෙන දේවල් නැවත අපි සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම සම්පූර්ණ කරේ නැත්නම් එහෙම කවදාකවත් අපිට අර ඒ ලබාගත් ඒ මේ භෝග සම්පත්තියම නැත්නම් ඒ ඒ වටිනා ජීවිතය අපිට ඉස්සරහට පවත්වාගෙන යන්න බෑ. මේ නිසා හොඳ කලමනාකරණයක් ජීවිතයට අවශ්‍යයි. අද මොනවද අපිට මේ නැති වුනේ නැත්තම් කොච්චර වේදන් වුණාද? ඒ වේදන් වෙච්ච ප්‍රමාණය කොහොමද අපි මේක සම්පූර්ණ කරගන්නේ? නැත්තම් අද අපි පාවිච්චි කරපු දේවල් මොනවද නැති වුනේ? සාමාන්‍යට ගෙදර පාවිච්චි කරන දේවල් තියෙන්න පුළුවන්. ඒ කනබන ජාති තියෙන්න පුළුවන්. ඒ වගේම අපි පාවිච්චි කරන යාන වාහන තියෙන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන හැම දෙයක්ම මේවා දිනෙන් දින දිනෙන් දින ඒවා ෂේවලා යනවා. එතකොට මේ ෂේවීම සම්බන්ධයෙන් අපි සොයලා බලන්න ඕනේ. සොයලා බලලා සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම කරේ නැත්නම් කොච්චර සම්පත් වුණත් වැඩක් වෙන්නේ ඒක අපිට ප්‍රයෝජනයක් නැති වෙලා යනවා. අනිත් කාරණේ තමයි ජින්නම් පටිසංකරොන්ති. ජින්නම් කියලා කියන්නේ අපි පාවිච්චි කරන දේවල්. එතකොට අපේ ගෙදර දොර ගත්තාම ඒ ගෙදර දොර උනත් දවසෙන් දවස දි รา පත් වෙනවා. ඊළඟට භාජනයක් ගත්තාම භාණ්ඩයක් ගත්තාම ඊළඟට ඇඳපුටු මේස ගත්තාම මේ වගේ ගෙදර දොරවල කොයිතරම් වස් තියනවද? එතකොට අපි මේවා පාවිච්චි කරන්න කරන්න ඒවා මේ දිරාගෙන යනවා. ඒවා අපි ගත්ත දවස් ඉඳලාම නැත්තම් ඒක හදපු දවස් ඉඳලාම ඒක දිරීම නැත්තම් ඒක පරණ වෙනවා. ඒවා අපිව අලුත් කරගන්න ඕනේ. ගෙදර ගත්තාම ගෙදර අපි හැම සාමාන්‍ය ගෙවල් දොරවල් වල සාමාන්‍යයෙන් අපි කියනවා පාට ගන්න ඕන. ඊළඟට ඒවා මේ හොදට තීන් තාලේප කරලා අපි ඒවා දිගට කරගෙන යන්න ඕන. ඊළඟට බඩු මුට්ටු තියනවා නම් ඒ බඩු මුට්ටු සමානට වේයෝ කනවා, ඊළඟට ගුල්ලෝ කනවා. මේවා දිහා බලලා ඒවට අපි ප්‍රතිසංස්කරණ කරන්න ඕන. ඊළඟට ඇඳුම් පැළඳුනුත් ඒ වගේ. එතකොට ඇඳුම් පැළඳුනුත් අපි ඒවා මේ මේක මේ මොනයි කියලා අරගෙන විනාශ කළා දාලා වෙන එකක් අරගන්න යන්නේ නැතුව දැන් ඒක තමයි මේ බුදුහාමුදුරු කියන්නේ. මේ වගේ දේවල් විනාශකාරී දේවල් කරන්න හොඳ නැහැ. තියෙන භාජනයේ භාණ්ඩේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් නම් ඒක ප්‍රතිසංස්කරණය කළා ඒක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක වෙනුවට තව එකක් නැත්නම් ඒක වෙනුවට තව එකක් ගන්න ගියොත් එහෙම මේ මිනිස්සුන්ගේ තියෙන අතේ තියෙන සල්ලි ටික වියදම් වෙලා මේ මිනිස්සු බොහොම අසරණ තත්ත්වයටපත් වෙනවා. ඒක දිගට කරන්න ගියොත්. ඒක ජින්නම් ප්‍රතිසංකරණති කියලා කියන්නේ ඒකයි. එතකොට අපි මේ පරිහරණය කරන භාණ්ඩ පරිහරණය කරන වස්තු අපි හොඳට සොයලා බලලා ඊළඟට ඒවා යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා සකස් කරන්නේ කියලා ගන්න ඕනේ. යාන වාහන ගත්තත් ඒ වගේ, හේතුර ගත්තත් ඒ වගේ, යඳුම් පළඳුම් ගත්තත් ඒ වගේ. ඒවා එහෙම නොකර පැත්තකට ගොඩ ගැහුවොත් එහෙම විනාශ කළ දැම්මොත් නදුමක් අඩුමක් හොද ගන්න නැතුව ඒක විනාශ කළ දැම්මොත් ඊළඟට පාවිච්චි කරන භාජනය අපේ විදියට අරගත්තේ නැත්නම් ඉතින් එතකොට මේ මිනිස්සුන්ට දිනු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම මේ සැප සම්පත් ආරක්ෂා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් සිද්ධ වෙන ලොකු විනාශයක් සිද්ධ වෙන්නේ නැත්නම් ඒ සැප සම්පත් අයින් වෙලා යනවා. එතකොට අනිත් එක තමයි මේ අපරිමිත පරිභෝජන නැත්නම් පාන ඊළඟට පරිභෝජනය. එතකොට අපි සීමා සහිතව අපේ වස්තු කන්න බොන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ අපි පාන කියලා කියන්නේ ජලය. නැත්තම් අපිට බොන්න තියෙන දේවල් මොනවා හරි ජලය වගේ දේවල්. ඊළඟට භෝජන කියලා කියන්නේ අපි කන බොන જાති. කන්න බොන්න තියෙන දේවල් භෝජන කියලා කියන්නේ. එතකොට මේ භෝජන කියන එකත් අපි මේ බොහොම සීමා සහිතව කරන්න ඕන දෙයක්. දැන් ජලය ගත්තාම මේක සීමිතයි මේ මේ සම්පත. මේ සම්පත සීමිතයි. එතකොට අද මේ සීමිත සම්පත් මොන තරම් විනාශ කරනවද කියලා ගත්තාම බැලුවාම අපිට හිතා ගන්නවත් බෑ තව පොඩි කාලෙකදී මේ ජල සම්පත විනාශ වෙලා යනවා. ඊළඟට සමාජලාවට පාරවල් තොටවල් වල ඒවා කැඩිලා ඊළඟට සමාජයට ඔය තියෙන අපි කරාමයක් ඇරියන් පස්සේ ඒක වහන්නේ නැහැ. ඊළඟට මොන තරම් අපවිත්‍ර දාවල් මේ ජලයට එකතු කරලා අපි ඒක විනාශ කරනවද? එතකොට ඒවා කරන්න ගියොත් එහෙම අපට මේ පුජ්‍යල ජීවිතේ නැත්තම් ඒ අපේ අපේ අපට තියෙන පරිහානියක් සිද්ධ වෙනවා අනිත් එක ඒ වගේ ස්වාභාවිකව ලැබෙන දේවල් අපිට අපේ ශරීරය ලැබෙන දේවල් අපි ආරක්ෂා කරන්න ඕන භෝජනෙත් ඒ වගේ අපි දූෂණය නැත්තම් නාස්තිය කියන එක හරියට අපේ රටේ සිද්ධ වෙනවා මිනිස්සු Tamanට කන්න පුළුවන් ප්‍රමාණයට බෙදා ගන්න ඕන ඊළඟට Taman ඉන්න ප්‍රමාණයට උයන්න පියන්න ඕන ඉතින් මේක gedaraka වගේම ඊළඟට සමාජෙත් එහෙමයි රටෙත් එහෙමයි එතකොට මේ පානීය පරිභෝජනය කියන මේ දේවල් සීමා සහිතව කරන්න ඕනේ නැත්නම් ඒකේ කන්න එපා කියන එක නෙමෙයි බොන්න එපා කියන එක නෙමෙයි ය ජලය අපට අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ආහාර පාන ආදී අවශ්‍ය ප්‍රමාණයට අපි කන්න බොන්න ඕන. නමුත් මේකෙන් අදහස් කරන්නේ අපි ඒ නොකා නොබී ඉන්න එක නෙමෙයි මේක විනාශ කරන්න හොඳ නෑ කියන එක. එතකොට ඒ සීමා සහිතව තමන්ගේ පරිමාවන් දැනගෙන තමන්ගේ වුමනාවන් දැනගෙන අපි ඒ අපිට පරිහරණය කරන්න තියෙන දේවල් පරිහරණය කරන්න ඕන. ඉතින් gedarekunat එහෙමයි රටකත් එහෙමයි. එතකොට රටක ජීවත් වෙන මිනිස්සු හැටියට ඒ රටේ තියෙන සම්පත් අපි බොහෝ පරිස්සමින් ඕන පරිහරණය කරන්න. මොකද මේ රටක අපි විතරක් නෙවෙයි මේ පවත්නා සමාජය විතරක් නෙවෙයි ඉන්නේ අනාගතේ ජනතාව බිහි වෙනවා අපි වට ආරක්ෂා කරලා තියන්න ඕනේ. එතකොට අපි බොහොම ප්‍රවේශම් සහිතව තමයි මේ දේවල් පරිහරණය කරන්න ඕනේ. ඉතින් මේවා කරේ නැත්නම් පුජ්‍යලයන්ගේ නැත්නම් මේ ලෞකික ජීවිතේ විතරක් නෙවෙයි ඊළඟට තමන්ගේ ජීවිතයක් විතර නෙවෙයි සමස්ත ප්‍රජාවකම ජීවිතේ නැති ඒකට නැති වෙන්නත් හේතුවක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ හොඳ මේ දුසිල් අය ඔය අධිපති භාවයේ තියන්න හොඳ නැහැ කියලා කියනවා. දුසිල් අය කියලා කියන්නේ ඒ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගුණවත් කෙනෙක් වෙන්න ඕන. ගුණවත් කියලා කියන්නේ සිල්වත් අය ගුණවත් වෙනවා. විශේෂයෙන්ම හොරකම් කරන්නේ නැති, බොරු කරන්නේ නැති, ඒ වගේම රහමෙර පානය කරන්නේ නැති, ඒවට පොළඹවන්නේ නැති, ඊළඟට ওই දුරාචාරය යන්නේ නැති අය තමයි මේ ඔය ඉහළ තැන්වල ඉන්න ඕන. gedaraka දෙමාපියන්, ඊළඟට පරිපාලකයන්, ඊළඟට රටේ නායකයන් මේ කියන අය හොඳට මේ එහෙම නොවුනොත් මේ ජීවිත අපට හරි පාරකට ගන්න පුළුවන් කමක් නැහැ. නායකයෝ නැත්තම් ඒ නියාමකවරයෝ නැත්තම් පාර පෙන්වන අය ඒගොල්ල මේ ගුණවත්කම් වලින්, සිල්වත්කම් වලින් තුරන් වොත් එහෙම අපට මේ පවුල් ආරක්ෂා වෙන්නෙත් නැහැ. මේ ප්‍රදේශ ආරක්ෂා වෙන්නෙත් නැහැ. පළාත් ආරක්ෂා වෙන්නේ රටවල් ආරක්ෂා වෙන්නෙත් නැහැ. මොකද සාධාරණයේ කියන එක නැත්තම් ඒ විශ්ත වෙන්නේ නැහැ. එතකොට දැන් කුලයක් ගත්තාම භෝග සම්පත්තිය තියෙන කෙනෙක් තියෙන කුලයක නැත්තම් පරපුරක ඒ પરම්පරාව නැත්තම් ඒ කුලය ආරක්ෂා වෙන්න විදිහක් නැහැ මේ දුසිල්වත් කෙනෙක් ඒ නායකත්වයේ හිටියොත් මොකද එහෙම එහෙම නොවෙන්නේ දැන් භවභෝග සැප සම්පත් තියෙන ඉන්නේ gedara එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙමෙයි ඉන්නේ. ඒ gedara ඒගොල්ල පිරිසක් ඉන්නවා. ඊළඟට සේවකයෝ පිරිසක් ඉන්නවා. වැඩ කරන කොටසක් ඉන්නවා. එතකොට මේ ඇත්තන් පිළිබඳ අපි හිතන්න ඕනේ. ඊළඟට විශේෂයෙන්ම තමන්ගේ සැප සම්පත් නැත්තම් භවභෝග සැප සම්පත් කියනවා පිළිබඳව කවුරු හරි කෙනෙක් පොඩි නොමනා විදිහට නැත්තම් හොරකම් කරන්න ගත්තොත් ඒ ඉන්න අය එතකොට තව කෙනෙකුට හොරෙන් තව කෙනෙක් කරනවා. තව කෙනෙකුට හොරෙන් තව කෙනෙක් කරනවා. එහෙම කරන්න ගත්තාම ඒ සැප සම්පත් ඉතුරු වෙන්නේ ආරක්ෂා වෙන්නේත් නැහැ විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ නායකය කියන අය හොඳට අර දානේ, ප්‍රිය වචනේ, සමානාත්මතාව, අර්ථචර්යාව කියන මේ ගුණධර්මයන්ගෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම මෛත්‍රිය, ආදරය, කරුණාව කියන එක තියෙන්න ඕනේ. ඊළඟට තමන් යටතේ වැඩ කරන මිනිස්සු, තමන් යටතේ සේවය කරන ඇත්තන්ගේ දුක තමන්ගේ දුකක්සේ දැනෙන්න ඕනේ. ආදරය, කරුණාව තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ඇත්තන්ගේ දියුණුව වෙනුවෙන් ඒ ඇත්තන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි ගාව සේවය කරනවා නම් අපේ කම්කරුවන් නම් ඊළඟට අපට අපේ රැකවරණය අපේ දියුණුව සලසන්න ඒගොල්ලෝ මහන්සි වෙනවා නම් ඒගොල්ලන්ගේ දියුණුව ගැනත් අපි හිතන්න ඕන. එතකොට දානය කියන එක තියෙන මෛත්‍රී චේතනාවක් තියෙන්න ඕන. ප්‍රිය වචනේ තියෙන මෛත්‍රී චේතනාවක් තියෙන්න ඕන. ඊළඟ සමානාත්මතාව කියලා කියන්නේ අපි කන බොන විදිහට ඒ වගේම අපි මේ ජීවත් වෙන විදිහට යත් ජීවත් වෙන්න ඕන කියලා හිතන්න මෛත්‍රී සිතවිල්ලක් තියෙන්න ඕන. අර්ථචර්යා කියලා කියන්නේ එයාගේ දියුණුව සලසා දෙන්න හොඳ මෛත්‍රී සිතක් එයාටත් තියෙන්න ඕනේ. ඉතින් ද්වේෂය, තරහා, ඉරිසියාව, ක්‍රෝධය තිබුණොත් මේවා කරන්න පුළුවන් කමක් නැහැ. මෙහෙම කෙනෙක් ඒ නායකත්වයේ හිටියොත් එහෙම කවදාකවත් එන දියුණුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තින තැනේ පරිහානියක් සිද්ධ වෙනවා මිසක්. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා පින්වත්නි. කවුරු හරි කෙනෙක් තමන්ගේ සැප සම්පත් නැත්තම් ඒ තමන්ගේ භවභෝග සම්පත් ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙන කෙනා මේ කියන ಗುಣධර්ම මත පිළිතුර වැඩ කටයුතු කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් මේව නොකළොත් එහෙම. ඒකට හොඳට සැප සම්පත් තියෙන කුලයක්, ඒ වගේම හොඳට බහුභෝග තියෙන කුලයක්. ඒ බහුභෝග තියෙන කුලයේ ඒ සැප සම්පත් ටික දිගට පවත්වාගෙන යන්න බැරි වුණොත් එහෙම ඒ බැරි වෙන්නේ මෙන්න මේ කියන කාරණා නිසා එයා එතකොට අර Tamanගේ ඒ වෙන පරිභෝජනේ නැත්තම් නට්ටම් කියලා කියන්නේ ඒ පරිභෝජනේ වෙන නැත්තම් ඒ නැති වෙන දේවල් ගැන හොයන්නේ බලන්නේ නැහැ. ඒක කොහොමද උනේ කියලා හොයන්නේ ඊළඟට ඒවට පිළියම් යොදන්නේ එහෙම පිළියම් යෙදුවේ නැත්නම් එහෙම අපිට ඒක අපේ ඒ தත්ත්වේ නැත්නම් ඒ අපේ ඒ දියුණුව ආරක්ෂා කරගන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම දියුණුව නැත්නම් මේ දි รา ගිය දේවල් ඒ වගේම පරිහරණය කිරීමේදී යම් කිසි දෙයකින් කැඩීම් බිඳීම් වලට භාජන දේවල් අපි නැවත ප්‍රසංස්කරණය කළා අපි ඒක පාවිච්චි කරගන්න ඕනේ ඒ වගේම ආහාර පාන ආදී බොහොම සීමා සහිතව අපි සීමිතව ඒවා පිළිබඳ කල්පනාවෙන් අපි ඒවා කරන්න ඕනේ. එහෙම කළේ නැත්නම් අපිට ඒ සැප සම්පත් නැවත සාදා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ නායකත්වයේ දෙන අය, ඒ වගේම මූලික ස්ථානයේ ඉන්න අය බොහෝම දුසිල්වත් වුණොත් එහෙම ඒ தත්ත්වයන් අපට ආරක්ෂා කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කළා තියෙනවා පින්වත්නි කවුරු හරි කෙනෙක් තමන්ගේ කුල සම්පත්තිය, ඒ වගේම තමන්ගේ භෞභෝග සම්පත්තිය ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අය තමන් පරිහරණය කරන දේවල් පිළිබඳ අවබෝධයෙන් ඉන්න ඕන. එදිනදා ජීවිතයේදී මොනවද නැති වෙන්නේ? ඒවා නැවත සම්පූර්ණ කරගන්න ඕන. ඊළඟ මේ පහදන් වෙන්නේ මොනවද? ඒව ගැන හිතලා නැවත කල්පනා කරලා අපි අඩුපාඩු සම්පූර්ණ කරගන්න ඕන. ඒ වගේම පරිහරණය කිරීමේ දිරා යන දේවල් තියෙනවා නම් ඒව ගැන හොයලා බලලා නැවත ප්‍රසංස්කරණය කරලා නැවත පාවිච්චි කරති ගන්න ඕනේ. ඊළඟට හොඳට ආහාර පාන ආදී අපිට කන්න බොන්න තියෙන දේවල් පිළිබඳව කල්පනා කරලා ඊළඟ ගණන් මිනුම් ඇතුව ඊළඟට හොඳ කලමනාකාරයකින් යුක්තව ඔය ඉන්න ප්‍රමාණයට ගැළපෙන විදිහට ඒ ආහාර පාන පරිහරණය කරන විනා ඊළඟට විනාශ වෙලා යන්න ඒ වගේම නාස්ති වෙන විදිහට වැඩ කටයුතු කරොත් එහෙම ඒ පවුල නැත්තම් ඒ પરම්පරාව ඒවා රැකෙන්නේ නැහැ විනාශ වෙලා යනවා. ඉතින් ඒ වගේම හොඳට අනුන්ගේ ಗುಣ අනුන්ගේ දුක තේරෙන ඒ වගේම අනුන් පිළිබඳ තමාසේ කල්පනා කරන ඒ වගේම අනුන්ගේ දියුණුව බලාපොරොත්තු වෙන අනුන්ට අනුග්‍රහ දක්වන අනුන්ගේ දුක ඒ වගේම කරදර විපත්ති ගැන අවබෝධයක් තියෙන කෙනෙක් තමයි නායකත්වයේ ඉන්න ඕනේ. ඒ වගේම ඒ මූලික ස්ථානයේ ඉන්න අධිපතිත්වයේ ඉන්න ඕනේ. එහෙම හිටියොත් තමයි පින්වත්නි අපිට ඒ પરම්පරා දියුණු වෙන්නේ. එතකොට එබඳු පවුල් ඉන්න රටේ ඒ පළාත දියුණු වෙනවා. එතකොට ඒබඳු පවුලක් ඉන්නවනම් ඒ පවුලේ සැප සම්පත් නැත්තම් ධන දාහනේ ආරක්ෂා වෙනවා. ඒ වගේ පවුල් හතරක් පහක් ඉන්නකොට ඒක දිහා බලලා තවත් මිනිස්සු හැදෙනවා. ඒ පළාත දියුණු වෙනවා. ඒ වගේම පළාත් එකතු වුණාන් පස්සේ ඊළඟ රට දියුණු වෙනවා. ඊළඟට ඒ රටේ ඉන්න මිනිස්සු සෞභාග්‍ය සම්පන්න වෙනවා, වාසනාවන්ත වෙනවා. එතකොට මේ වගේ දේවල් පුංචි තැනකින් ආරම්භ වෙලා ඊළඟට ඉහළට යනකොට අපට ඒ රට නැත්තම් සෞභාග්‍ය සම්පන්න රටක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට ඒ මුල් ඒකසේ වෙන පවුල නැත්තම් ඒ කුලය කියන එක තමයි අපේ රටේ සෞභාග්‍යය. නැත්තම් ඒ රටේ දියුණුව සලසා දෙන්නට සලසා ගන්නට අපිට මේ මූලික බීජය නැත්තම් මූලික ඒකකය වෙන පවුල පිළිබඳව අපි හිතාමත්ම හොදට ඒ වගේම ඒ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕන. ඒ පවුල සංවර්ධනය වුණොත්, ඒ වගේම පවුල හොඳට ආරක්ෂා වුණොත්, නැත්නම් ඒ කුලය තමන්ගේ භවභෝග සැප සම්පත් ආරක්ෂා කරගෙන ඉදිරියට આવොත් ඒ ගමත් ඒ වගේම රටත් ඒ පළාතත් අපට සංවර්ධනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදු වහන්සේ මේ දේශනා කරපු ඒ ධර්මය මේ අපේ පෞද්ගලික එක එකිනෙකාගේ ජීවිතයත් සුවපත් කරන්න පුළුවන් එකක් වෙනවා. ඒ වගේම සාමූහික වශයෙන් ගත්තාම සාමූහික ජීවිතයත් සුවපත් කරන්න පුළුවන් දියුණුවටපත් කරගන්න පුළුවන් ඒ වටිනා වාසනාවන්ත එකක් බවට පත් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කල්පනා කරන්න අපි මේ සිදු කරගත්තා වූ විශේෂයෙන්ම අපි මේ ලබාගත් මේ මේ දැන් අපි පැයක් පමණ කාලයක් තිස්සේ ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම එයින් ලබාගත් අවසියුම් ආනිසංස ධර්ම අපේ ජීවිතවලට ආධාර වේවා, ඒ වගේම උපකාර වේවා. ඒ වගේම අපට මේ ධර්මාන් ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් උතුම් නිවන් සුවසලසා ගන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දෙනාම ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං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 ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටම උතුම් නිවන් සුව සැලසේවා. සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද කිවුලේගෙදර නාරද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු සදහෙවතුනි ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබා ගන්න කතා කරන්න ආගමික අංශයට 0112 697 107